සත්‍ය ඥානය තුල මේ මාර්ගයේ වඩන කෙනා දැනගෙන ඉන්නට වෙනවා අවබෝධ කරගන්නට වෙනවා කුමක් දක්වාද මේ මාර්ගයේ වැඩි යුත්තේ කුමන ධර්මතා ඔස්සේද මේ මාර්ගයේ වඩන්නේ කියන මේ දැනුම සත්‍ය ඥානය ලබා ගන්නා තුල ඉස්සෙල්ලම තිබී තියෙනවා. ඒ දැනුම ලබාගත් කෙනා තමයි ඊට පස්සේ කෘත්‍ය ඥානයට යොමු වෙන්නේ එහෙමත් නැතිනම් යමක් කරන්න පටන් ගත යුතු වෙන්නේ.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 කාම භූමියේ සත්‍ය විශේෂයෙන් රූපය අනුව ගිහිල්ලා රූපේ පරියාපන්නව ජීවත් වෙනවා. කාම භූමිය කියලා කියන්නේ අපි දන්නවා සතර ආපාය මනුෂ්‍ය ලෝකය, සදිව ලෝක, දිව ලෝක 6. මෙන්න මේ කියන ටික සියලුම දේ කාම ලෝකයට අයිති ධර්මතාවයක්. ලෝකටි. මේ කාම ලෝකයේ සත්‍ය රූපය අනුම යනවා රූපය අනුම සැපදෙක් විඳිනවා රූපය අනුම ජීවත් වෙනවා මේ රූපය අනුම ජීවත් වෙන රූපය අනුම පෙරලෙන රූපය අනුම යන සත්‍යයට බුදුරජාණන් වහන්සේ රූපේ පිරිසිදු දැකීමට අවශ්‍ය කාරණා දේශනා කළා මේ පින්තුන් කවුරුත් අහලා ඇති සතිපට්ඨාන සූත්‍රය සතිපට්ඨාන සූත්‍රයේ ඉස්සෙල්ලාම පෙන්වන කායानुපස්සනාව කායानुපස්සනාව පෙන්වන්නේ රූපය පිරිසිඳ දකින්නට අවශ්‍ය ධර්ම කාරණා රූපය ඇත්ත පෙන්වන්න අවශ්‍ය පසුබිම තමයි කායानुපස්සනාව තුල විග්‍රහ කරන්නේ ඒක නිසා අද අපිට වැඩිතර ආශ්‍රව ධර්මතා ටිකක් තියෙන්නේ රූපය ගැන රූපස්කන්ධය පිළිබඳව ඒක නිසා අපි මේක ටිකක් කාල වේලාව අරගෙන කතා කළ යුතු මාතෘකාවක් සාකච්ඡා කළ යුතු දෙයක්. අපි කාටත් පුළුවන්කමක් තියනවාද රූපයක් ගැන හිතන්නේ නැතුව වෙනත් දෙයක් ගැන කල්පනා කරන්න වෙනත් දෙයක් ගැන හිතන්න. අපි හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ හිතන කල්පනා කරන හැම දෙයක්ම රූපය අනුවම ගිහිල්ලා රූපය අනුවම කල්පනා කරනවා රූපය අනුවම අපි ජීවත් වෙනවා. ඒක තමයි අපේ ස්වභාවය. ඒක තමයි කාම භූමියේ පරියාපන්න වීම, අනුගත වීම. අන්න ඒ අවස්ථාව ඇති ධර්මතාව ටික තමයි අපි මේ විදිහට විග්‍රහ කරගන්න යන්නේ. අවශේෂ බොහෝ ධර්ම කාරණා රාශියකුත් සමග අපි මේ ධර්මය අවබෝධ කරගන්න මේ වෙලාව යොදාගමු උත්සාහවත් වෙමු.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 බවට පත්ුනේ නැහැ. රූපේ දිහා බලාගෙන කවදාවත් ලෝභ, ද්වේෂ, මෝහ කියන දේ ඇති කරගන්න අපිට පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අලෝභ, ද්වේෂ, මෝහ ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. ඒක නිසා සබ්බං රූපං නහේතු කියලා කිව්ව හේතු නෙමෙයි. ඒ වගේම අහේතුකං කිසිම කලෙක හේතු ධර්මතා යෙදෙන්නේ නැති නිසා අහේතුකයි කියලා කිව්වා. එවැගේම හේතු විප්‍රයුක්තං හේතු විප්‍රයුක්තයි හේතු යෙදෙන්නේ නැහැ කිසිම කලක රූපේ. එතකොට දැන් කාරණා තුනක් තියෙනවා සබ්බං රූපං නොහේතු අහේතුකං හේතු විප්‍රයුක්තං. සියලු රූපය හේතු නෙමෙයි අහේතුකයි හේතු විප්‍රයුක්තයි කියලා කියනකොට මේ තුළ බොහොම වැදගත් බොහොම ලස්සන කාරණාවක් විග්‍රහ වෙනවා. ඒ තමයි සියලු රූප ධර්මතාවයන් කිසිම දවසක දකින්න එපා කුසල වශයෙන් අකුසල වශයෙන් කුසල් වූ රූප අකුසල් වූ රූප මේ ලෝකයේ නැහැ රූපේ දිහා බලාගෙන කෙනකෙනා කෙනකෙනාගේ හිත තුළ කුසල ධර්මතා ඇති කරගන්න පුළුවන්. එවැගේම කෙනකෙනා කෙනකෙනාගේ චිත්තසංතාන තුළ අකුසල ධර්මතා ඇති කරගන්න පුළුවන්.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 ඒ වගේම ලෝක තුල අපි අකමැති අප්‍රසන්න රූප ලෝකේ තියෙනවා. ඒ වගේම කැමතිත් නොවන අකමැතිත් නොවන මදහත් රූප ලෝකේ තියෙනවා. අපිට රූප පිළිබඳව ඇති දර්ශනය අන්න උකයි. එක්ක රූපයකට අපිට පුළුවන් කැමති වෙලා ඉන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් රූපයකට අකමැති බව ඇති කරගෙන ඉන්න.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 සබ්බං රූපං මහේතු අහේතුකං හේතු විප්‍රයුක්තං කියන කාරණාව ගැන කතා කරනකොට අපිට දුර වෙන්න ඕන කෙලස් මට්ටම ආශ්‍රව මට්ටම තමයි අන්න ඔය කැමති රූප ලෝකේ තියෙනවා අකමැති රූප ලෝකේ තියෙනවා උපේක්ෂා සහගත රූප ලෝකේ තියෙනවා කියන ඔය මානසික මට්ටම ඔය කෙලෙස් සහිත මානසික මට්ටම අපෙන් දුරු වෙන්න ඕනේ.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 නමුත් ඒ රූපෙම ලෝකේ තවත් කෙනෙකුට ඒ විදිහට ආස්වාදයේ ගෙනල්ලක් නැහැ. එයාට ඒක ප්‍රියක් නැහැ. සමහර විට අක්ෂසන්න වෙන්න පුළුවන්. සමහර විට ඒක මධ්‍යස්ථ වෙන්න පුළුවන්. ඔබට ප්‍රියමනාප දරුවා කියන රූපය අරගෙන බැලුවොත් ලෝකේ කෙනෙකුට ඔය Tamanට බොහොම ප්‍රියමනාප කැමැති තණ්හාව යෙදෙන හේතු යෙදෙන ඔය දරුවා කියන සංකල්පේ දරුවා කියන රූපය තවත් කෙනෙක් දැක්කට පස්සේ එයාට තරහක් පැටිගයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තවත් කෙනෙක් ඒ රූපේ දැකලා රූපේ දිහා බලලා උපේක්ෂා සහගතව ඉන්න පුළුවන්කමක් තියෙනවා. දැන් මේ පුද්ගලයා තුන් දෙනා දිහා බලනකොට කෙනෙක් බොහොම සතුටු වෙලා රූපේ කෙනෙක් නොසතුටු වෙලා රූපේ කෙනෙක් උපේක්ෂා සහගත වෙලා. දැන් ඒකාන්ත වශයෙන් රූපේ ප්‍රියමං රූපේ මනාපමං රූපේ මధుරමං රූපේ ආස්වාද ජනකනම් කවදාවත් රූපේට පුළුවන් කමක් තිබුණේ නැහැ අප්‍රසන්න වෙන්න ඒ ප්‍රියමනාප බව රූපේ තිබුණා. අප්‍රිය අමනාප බව රූප තිබුණා නම් කවදාවත් ඒකට ප්‍රියමනාප විදිහට තව කෙනෙක් විදිහට පෙනෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. වගේම ඒකේ ප්‍රියමනාප අප්‍රියමනාප බව තිබුණා නම් කවදාවත් තවත් කෙනෙකුට මදහත් බවක් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණේ නැහැ. දැන් අපිට ප්‍රියමනාප බවක් අප්‍රියමනාප බවක් මදහත් බවක් කියන මේ කාරණා තුනම නැතිනම් මේ කාරණා තුන කියලා කිව්වේ එක්ක ලෝභය, ද්වේෂය එහෙමත් නැතිනම් උපේක්ෂාව කියන මෙන්න මේ කාරණා ටික. හැම වෙලාවකදීම දැන් හේතු ටික ඇති කලහිම යොදාගෙන තියෙන ධර්මතාවයක්. අපිට රූපේ ප්‍රියමනාප විදිහට හම්බෙනවා කියලා කියන්නේ අපි හේතුන්ගෙන් යෙදෙන රූපේ පරිහරණය කරනවා කියන එක. අප්‍රියමනාප රූපේ පරිහරණය කරනවා කියලාම කියන්නේ අපි හේතු ටික පරිහරණය කරනවා කියන එක. අපිට හේතු වෙන් වෙලා ඒ වගේම රූපේ වෙන් වෙලා හම්බෙලා නැහැ. අපිට රූපේ සහ හේතු ටික එකම ධර්මතාවයක් විදිහට එකම කාරණා ටිකක් විදිහට හම්බෙලා තියෙනවා. හේතුන්ගෙන් වෙන්නේ රූපයත් රූපෙන් වෙන්නේ හේතු ටිකක් අපිට හම්බෙලා නැහැ. ඒක නිසා අපිට හේතුන්ගෙන් වෙන්නේ රූපයත් රූපයන්ගෙන් වෙන්නේ හේතු ටිකක් හම්බෙන්න ඕනේ. තව විදිහකට සරලවම කියනවා නම් අපිට නාම ධර්මතා ටික වෙනම හම්බෙන්න ඕනේ.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 එතකොට අපිට කිසිම කලක රූපය පේන්න බෑ දැන් ප්‍රියමනාප මధుර විදිහට රූපයක් ලෝකේ හම්බෙන්න බෑ. රූපේ යථා ස්වභාවයෙන්ම අපිට හසු වෙලා තියෙන්න තෝනේ ආයතන ටික පරිහරණය වෙන මොහොතේදී ඇහැපැත්තෙන් ගත්තොත් අපිට අසමයට එන්නේ ප්‍රියමනාප රූපයක් නෙමෙයි ඇහැට පතිත වෙන්නම අනාත්ම ධර්මතාවයක් අනාත්ම වර්ණ සටහන අනාත්ම වර්ණ සටහන අනාත්ම පාටිකක් කවදාවත් හේතු විදිහට අපේ අසමුවට ආවේ නැහැ.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 ඒ වගේම තමයි අපිට කිසිම කලක රූපේ කියන එක කුසල මනසිකාරයක් ඇති කරපු දෙයක් හෝ අකුසල මනසිකාරයක් ඇති කරපු දෙයක් නෙමෙයි. රුවන්වැලිසෑය අපි සිහිපත් කළොත් අපිට රුවන්වැලිසෑය බොහොම කුසල මනසිකාරයක් විදිහට පේනවා. රුවන්වැලිසෑය කුසල මනසිකාරයක් විදිහට අපිට පේනකොට කුසලයක් මතක් වෙනවා වගේ කුසලයක් කරගන්න පුළුවන් බාහිර භෞතික වස්තුවක් කියලා පේන තැනක අන්‍යයන්ට කෙනෙක් ඒක දැක්කොත් එයාට කුසලයක් සිද්ධ වෙයිද? එයාට අකුසලයක් සිද්ධ වෙයිද? සමහර විට බොහෝ විට එයාට ඇති වෙන්නේ අකුසල සාගත චේතනාව. එකම රූපය කවදාවත් අපිට ඉෂ්ඨාරම්මන අනිෂ්ඨාරම්මන කියලා රූපේ පැත්තෙන් කතා කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. රූපේ හැකියාව තිබුණේ අනාත්ම මට්ටමක මේ දෙන්නගේම අසමුවට එන එක කරන්න විතරයි. නමුත් මේක රුවන්වැලි සෑයේ බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන මහා ස්තූපය මේ විදිහට ඒ පිළිබඳව සංකාර නීති ඇති කරගෙන තියෙන තම තමන්ගේ මනස පිළිබඳව මෙනෙහි කරගන්නකොට හේතු ටික යෙදෙනවා තම තමන්ගේ මනස තුළ. නමුත් මේ හේතු ටික කවදාවත් රූපයට අයිති වෙන්නේ නැහැ.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 ඒ වගේම ඇහැට පතිත වන ආලෝකය ඉතුරු නැතුව නිරුද්ධ වෙලා ඉතුරු නැතුව නැතිලා ඉවරයි. දැන් මේ කාරණා දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙන තැනක ඉතුරු නැතුවම වැය වෙන තැනක අපි රියන්නලිසාය කියලා දැක්මක් තම තමන් තුළ ගොඩනගාගෙන තියෙනවා. ඒ දැක්ම තම තමන් තුළ ගොඩනගාගත්ත ආකාරයට කොහොමද ගොඩනගාගත්තේ කියන එක මතක. ඒ සංඛාර ටික තවදීකින් කියනවා නම් ආශ්‍රව ටික නැතිනම් තම තමන් රැස් කරගෙන තියෙන කුණ ගොඩ. තම තමන් දැනගන්න විදිහට කෙනෙකුට කුසල් කියන කුසල හේතු කියන කෙනෙකුට අකුසල හේතු ලැබෙන කෙනෙකුට අව්‍යාකෘත හේතු ලැබෙන. හැබැයි ඒ මොන හේතු යෙදුණත් කොයි හේතු යෙදුණත් රූපය අහිංසක මට්ටමකින්ම ඉතුරු නැතුව වැය වෙලා සම්පූර්ණම අනිත්‍ය වෙන මට්ටමක වැය වෙන මට්ටමකම තමයි මේ හේතු ටික යෙදෙන මට්ටම වෙන්නේ.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 හිත ප්‍රභාස්වරයි කියලා කියනකොට ප්‍රභාස්වර මානසික ස්වභාවය තමයි කෙලෙස් ආශ්‍රම නොයදුණු බව. නැතිනම් හේතු ටිකෙන් සංකලේශී නොවුණු බව. හේතු ටික නොයදුණු ගතිය. ඇහැට රූපයක් පෙනෙන අවස්ථාවේදී ඇහි කෙලෙස් ආශ්‍රය යෙදුනෙත් නැහැ රූපයේ කෙලෙස් ආශ්‍රය යෙදුනෙත් නැහැ ඒ වගේම ඇහැ ගැන දැනගත්ත හිතේ කෙලෙස් ආශ්‍රයට කියදුනෙත් නැහැ. ඒ හිත බොහොම ප්‍රබහස්වට මට්ටමකමයි තිබුණේ. හැබැයි පංචකෝ ආගන්තුකේහි උපක්ලේශෙහි උපක්ලිටා. ඒක ආගන්තුක උපක්ලේශ ධර්මයන්ගෙන් තමයි අපි කෙලෙස් ගත්තේ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් තමයි කිලිටි බවට පත් කරගත්තේ. මොකක්ද ආගන්තුක උපක්ලේශ කියලා කිව්වේ? තම තමන් තුළ රැස් කරගෙන තියෙන ආශ්‍රව ධර්මතාතික නැවත නැවතත් අසුරු කිරීම තුළ තමන් තමන්ගේ හිත ගැනම මෙනෙහි කරනවා හැබැයි මෙහි ඇති කරගන්න හේතු ටික පතිත කරනවා බාහිර වස්තු මත තම තමන්ගේ හිත ගැන හිත හිතම අලෝභ සහගත චේතනාවක් ඇති කරගන්නවා එයාට පේන රූපය අලෝභ සහගතයි කියලා තම තමන්ගේ හිත තුළම අද්වේෂ සහගත චේතනාවක් ඇති කරගන්නාට පේන රූපය අද්වේෂ සහගතයි ඒ වගේම තම තමන්ගේ හිත තුළ ලෝභය ඇති කරගන්නා තම තමන්ගේ සංඛාර නිමිත්ත ගැනීම එයාට පේනවා ලෝකේ කැමැති රූප තියෙනවා කියලා. තමන් නොදන්න මට්ටම තමයි නොතේරුම් ගන්න කාරණේ තමයි කවදාවත් රූපයකට නෙමෙයි තණ්හා කළේ තණ්හා කරන්නේ Taman Tamanගේ මනසටමයි කියන මේ දැක්ම Tamanට ඇත්තේ නැහැ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ නාම රූප ධර්මතා පිරිසිදු නොදැක්ම කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අටකතාවේදී කියන්නේ යම්කිසි කෙනෙක් මේ ධම්ම සංගම ප්‍රකරණය හදාරනවා නම් එයා හරියට චුල්ලසෝතපන්නයි කියනවා. ඒ කියන්නේ සෝතාපන්න නෙමෙයි නම් සෝවාන් වුණා වගේ දෙයක්. මොකද ඒ තරම් ආශ්‍රය ධර්මතා ටික කෙටි කරනවා ආශ්‍රය ධර්මතා ක්ෂය බවට පමනවනවා මේ රූපකාණ්ඩය ආදී කාරණා ටික කතා කිරීම තුළ. මොකද ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපිට නාම රූප පරිච්ඡේදයක් මේ තුල කරන්නේ. රූපයෙන් නිදිලා කෙනෙකුට අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන්. රූපෙන් නිදහස් වෙලා. එතකොට නාම රූප පරිච්ඡේදයක් කියලා කිව්වේ හැම වෙලාවකදීම නාම රූප දෙක වෙන් වෙලා පෙන්වන කමත. නාම රූප දෙක වෙන් වෙලා පෙන්වන ගතියට පෙන්වන කමත. අපිට දැන් මේ කාරණාව තුළ හොඳට පේන්න ඕනේ නාම රූප දෙක වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියන එක. තම තමන්ගේ චිත්තසංතානය තුළ ඇති කරගන්න හේතු ටික අද අපේ දර්ශනය වෙලා තියෙන්නේ දැක්ම වෙලා තියෙන්නේ මිච්ඡා මට්ටමක මොකද්ද මිච්ඡා මට්ටම රූපේ පැත්තට පිටිත කරලා බලන ගතිය හිතේ ඇතිවන ලෝභසාගත චේතනාව තමන් ඒ චේතනාව ඇති කරගන්න තමන්ගේම හිතෙන් නිඳපු හඳුනන කමක් ගැන දැනගත්ත කමක් ගැන තමන්ගේ හිතම නිඳලා තමන්ගේම හිත ගැනම හිතලා දැනගත්ත කාරණාවට ඇති කරගත්ත ලෝභ කියන හේතුව ඇලෙන හේතුව අපි දකින්නේ ඉතුරු නැතුව අනිත්‍ය වෙන රූපස්කන්ධයේ පැත්තට දාලා. අපිට තේරෙන්නේ අපි රූපෙට කැමතියි කියලා. අපි කිසිම කලක රූපෙට නෙමෙයි බලනකොට කැමති වෙන්නේ මොකද ඒ වෙනකොටත් රූපෙ ඉතුරු නැතුව අනිත්‍ය වෙලා ගියපු නිසා. ඇහැ ඇතිකල්හිම රූපය ඇති වෙන්නේ රූපය ඇතිකල්හිමයි ඇහැ ගැන කතා කරන්නේ. එතකොට ඇහැ ඒ මොහොතේම වැය වෙලා නම් ඇහැට පතිත වුණ අනාත්ම වර්ණ සතහන නැතිනම් වලු විදියටම අපි කියනවා නම් ඇහැට පතිත වුණ ආලෝකවල ඉතුරු නැතුව ඒ මොහොතේම නිරුද්ධ වුණා නම් එහෙනම් ඒ දෙක ඉතුරු නැතුවම වැය වෙන තැනක කලින් අපි රියන් විශ්යය කියලා රැස් කරගත්ත මානසිකාරය ගැනයි අපි කැමති වෙන්නේ නැතිනම් අපි කිව්වොත් අපි ආදරණීය අම්මා කියලා ගන්න තැන අපි කුංචි කාලේ ඉඳලා අපි හදාගත්ත අපේ අම්මට අපි කැමති අම්මට බොහොම ආදරේ. අපි කියනවා අපේ අම්මට අපි බොහොම ආදරේ අම්මට කැමතියි කියලා. අපි ඉවසලා බැලුවොත් ඇහැට පසුතලුනේ අනාත්ම මට්ටම මොකද එහෙම කියන්නේ ලෝක කාටත් මේ රූප දැකනකොට තමන්ගේ ආදරණීය අම්මා සිහිපත් වෙන්නේ නැහැ. තමන්ට විතරයි ඒක සාධාරණයි. ඒ රූපය ඇහැට පතිත වෙන මට්ටම අපි 10 දෙනෙක් ගත්තොත් 10 දෙනාටම එකම විදිහට ඇහැට වර්ණ සටහනක් පතිත වෙලා තියෙනවා. පතිත වෙන තැනක කෙනකෙනා කෙනකෙනා ධන්න පරාසය සිහිපත් කරගන්නවා. අපි ධන්න පරාසය කියලා කියන්නේ ඒක තමයි ධන්න පරාසය අපි ධන්න ටික තමයි අපේ ආශ්‍රව ටික. නැතිනම් ඔය දැනගැනීම තියෙන්නේ අපි අපේ හිත ගැනම සිහිපත් කරගන්න ගැතියි. කවදාවත් දැන් ඇහැට ආවෙම මේ ආලෝක සටහන නැතිනම් වර්ණ සටහන තුළ හැට වෙන කුංචි කාලේ ඉඳලා අපි හදාගදාගත්ත අම්ම කියන බව අදාව නෑ හැට. එහෙනම් ඒ ආවේ නැති තැනක ඒ වර්ණ සටහන ඉතුරු නැතුව වැයදුන තැනක ඉතුරු නැතුව නැති වෙන තැනක අපි අම්මා කියලා සිහිපත් කරන ගතිය අපේ ආදරෙන් හදාගත්ත කියලා හිතන කම තම තමන් සිහිපත් කරගන්න අපි තම තමන්ගේ මනස පිළිබඳවමයි. ඒ මනස පිළිබඳවම දැනගන්න අපි හිතනවා හිතෙන්න ඇති කරගත්ත සංකල්ප ටික තමයි මේ රූප කියන්නේ කියලා.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 අන්න ඒ මට්ටම නිසා කිව්වා සියලුම රූපයේ නහේතු හේතු නෙමේ අහේතුකම් ඒ වගේම හේතු විප්‍රයුක්තම් හේතු විප්‍රයුක්ත ධර්මයන්. දැන් අපිට ওই මට්ටමේදී ওই කාරණා ටික තුළ අපේ ජීවිතයට දාලා බලනකොට සසඳලා බලනකොට අපිට පාඩමක් නෙමෙයි හම්බෙලා තියෙන්න ඕනේ. අපිට හම්බෙලා තියෙන්න ඕනේ දර්ශනයක්. අපේ ජීවිතයේ විදර්ශනාව වඩන්න අපිට ක්‍රමයක් හසු වෙලා තියෙනවා. නැතිනම් වෙනත් දෙයක් නෙමෙයි කියේ සබ්බාරූපං හේතු අහේතුකං හේතු විප්‍රයුක්තං කියලා කිව්වේ කමතහන භාවනාව යෝනිසෝ මනසිකාරය හිතන්න හැම මොහොතකම කොහොමද සියලුම රූපේ නැහිතුනේ කොහොමද අහේතුකුනේ ඇයි හේතු විප්‍රයුක්තයි කියලා කිව්වේ මේක ගැන යම් මානසිකාරයක් පවත්නවා නම් Tamanට තේරෙනකොට ඇත්ත රූපය කියන එක අහිංසක මට්ටමකම තිබුණේ අපි තම තමන් තුළයි හේතු ටික ඇති කරගත්තේ කියලා රූපයේ අනිත්‍යයත් රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වන බවත් ඒ වගේම අපේ මෙහි හදාගත්ත මනස තුල ගොඩනගාගත්ත සංඛාර නිමිති ටිකත් අපිට පේන මට්ටමක් තියෙනවා නම් වෙන් වෙලා පේනවා නම් අන්න එතකොට තමයි අපේ භාවනාව කියලා කියන්නේ යෝනිසෝ මනසිකාරයේ පිණිස ඇති කරගත යුතු වෙන්නේ ඒ උපදින නුවණ. ඒක නිසා තවත් එක කමතහනක් කෙටියෙන් කියනවා නම් විදර්ශනාවට අපි අදාළ පසුබිමයි කතා කරන්න කියලා කිව්ව එකයි. ඊට පස්සේ ඊළඟ කාරණාව සබ්බං රූපං සියලුම රූපය සත්‍යච්ඡයන් ප්‍රත්‍ය සහිත වූවා. ප්‍රත්‍ය සහිතයි කියලා කියන්නේ සියලුම රූපය ප්‍රත්‍ය ධර්මතාවට යෙදුණු ප්‍රත්‍යයන්ගෙන් උපද්දපු දෙයක්. අහේතුක අප්‍රත්‍ය ධර්මතාවයක් එහෙම නෙමෙයි. ප්‍රත්‍ය කියලා කියනකොට හේතු සහ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. හේතුව හැම වෙලාවකදී අපි එකට කතා කළාට හේතු ප්‍රත්‍ය කියලා හේතුවක් එක ප්‍රත්‍යයක් පමණයි. හේතුව හැම වෙලාවකදීම සජාතිකයි ඒ වගේම හේතුව හැම වෙලාවකදීම සාධාරණයි. හේතුව සජාතිකයි කියලා කියේ හේතුවට පුළුවන්කම තියෙන්නේ හැම වෙලාවකදීම සජාතික ධර්මයක් ඇති කරන්න. කොහොමද ඇටයකට පුළුවන්කම තියෙන්නේ තවත් එක කොහොමද ගහක් හදලා දෙන එක කරන්න පමණයි. කොහොමද ඇටේ හේතුයි කොහොමද ගහ හදන්නේ කොහොමද ඇටේ හේතුවෙන් කොහොමද ගහක් රෝපණය වුණා කොහොමද ගහක් හැදුනා ඒක නිසා හේතුවට කිව්වා සජාතික ධර්මයක් කියලා ඒ වගේම හේතුව සාධාරණයි කියලා කිව්වා හේතුව සාධාරණ තමන්ගේ ධර්මතාවයට හේතුව හැම වෙලාවකදීම කොහොමද බීජය සාධාරණයි කොහොමදම හදන්නේ කොහොමද પરම්පරාවකට සාධාරණයි කොහොමද බීජයේ හේතුව තව කොහොමද પરම්පරාවක් හදන්නේ කොහොමද බීජයේ හේතු කොහොමද බීජය සාධාරණයි කොහොමද කියන වර්ගයට. හැබැයි ප්‍රත්‍ය කියන එක ඊට වැඩිය වෙනස්. ප්‍රත්‍ය අන්‍යජාතිකයි. ප්‍රත්‍ය අන්‍යජාතිකයි කියලා කිව්වේ තමන්ගේ ජාතියට විතරක් නෙමෙයි හැම තැනටම සමසේ උපකාර කරනවා. ඒ වගේම අසාධාරණයි එකකට විතරක් සාධාරණ නැහැ. ප්‍රත්‍ය අසාධාරණයි. සතර මහා ධාතුව ගත්තොත් නැතිනම් උදාහරණයක් කිව්වේ කොහොමද බීජයකට වැඩෙන්නේ කොහොමද බීජයක් වර්ධනය වෙන්නේ පොළවේ තියෙන පස් ටික ඒ වගේම ජල ගතිය ප්‍රබෝධන වාතය උණුසුම කියන මේ ධර්මතා ටික සමානව උපකාර කරලා තියෙනවා ඒ වගේම පොළවේ රෝපණය කරපු තෙල් ගහක් හැදෙන්නත් මුද ගහක් හැදෙන්නත් ඒ පස් දී ගිනිසුරන් කියන මේ ධර්මතා ටිකම උපකාර කරලා තියෙනවා පස්බේ ගිනිසුලන් කියන ටිකේ තිබුණේ නැහැ කොහොමද විතරයි හදන්න කියන ගතිය. ඒක තිබුණේ කොහොමද බීජය. ඒක නිසා කොහොමද බීජේ හේතුව කියලා කිව්වා. පස්බේ ගිනිසුලන් කියන මේ ටිකට කිව්වේ ප්‍රත්‍ය කියලා. ඒ වගේම පොල් ගහටත් පොල් ගහ හදනවා කියන ගතිය තිබුණේ බීජය ඒක නිසා ඒක හේතුව කියලා කිව්වා. පස්දී ගිනිසුලන් කියන ටිකට කිව්වේ ප්‍රත්‍ය කියලා. එතකොට ප්‍රත්‍ය පොදුවේ කොහොමද ගහට ඒ වගේම පොල් ගහටත් මේ දෙකම පොදුවේ සලකලා තියෙනවා. පොදුවේ උපකාර කරලා තියෙන එක තමයි ප්‍රත්‍යයේ තියෙන ස්වභාවය. ඒ වගේම ඒක අසාධාරණයි. එකකට විතරක් සාධාරණ කරන්නේ නැහැ. අසාධාරණම හැම දෙයකටම පොදුවේ උපකාර කරනවා. ඒක නිසා හේතු සහ ප්‍රත්‍ය කියලා කාරණා දෙකක් තියෙනවා. සත්‍යයන් කියලා කියනකොට මේ රූපය ප්‍රත්‍ය සහිත වුණා. මොකද්ද ප්‍රත්‍ය? රූපය ආහාර ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. ඒ වගේම රූපය හතරමහා ධාතු ප්‍රත්‍යයෙන් උපදින දෙයක්. අපි මුලින්ම කතා කළා චත්තාරච මහා භූත සතුන්නංච මහා භූතානං උපාදාය රූපං. රූපේ කියන එක හතරමහා ධාතුව හතරමහා ධාතුව නිසා පවත්නා රූපේ කියලා. ඒ මේක තමයි රූපස්කන්ධයේ ස්වභාවය. මේ ටික තමයි රූපයට හැම වෙලාවකදීම ප්‍රත්‍ය වෙන ධර්මතාව ටික. ඒ වගේම ආහාර ප්‍රත්‍ය රූපයට අනිත් තියෙන ප්‍රත්‍ය. ආහාර ප්‍රත්‍ය කියලා කිව්වේ අපි දන්නා සතර ආහාරයක් තියෙනවා කබලින්කාර ආහාර, පස්ස ආහාර, මන සංචේතන ආහාර, විඥාන ආහාර. එතකොට මේ කබලින්කාර ආහාර කබලින්කාරය කියනකොට කබලි වශයෙන් ගන්න ආහාරය කබලි කබලි කොට ගන්න ආහාරයට කියනවා කබලින්කාර ආහාරය කියලා. මේ කබලින්කාර ආහාරය අපිට විතරක් සාධාරණ නෙමෙයි නැතිනම් අද ජප්පන් කල්පුණුන්නට කියන එක කබලින්කාර ආහාරය නෙමෙයි. ඕජත්තමකන් රූපකලාපන් ආහාර ප්‍රීති ආහාරෝ ඕජාව අටවෙනි කොට ඇති රූපකලාප ගේන නිසා ආහාරය කියලා කියන්නේ. එතකොට කබලින්කාර ආහාරය කියලා කියන්නේ අද අපි ගන්න ආහාරය නම් ඕජාමය ස්වභාවය. මේ රූපකලාප සකස් කරන්න ආයතන ටික උපද්දවන්න අපි ගන්න ආහාරයේ හේතු වෙන ඕජාමය ගතියක් තියෙනවා. නැතිනම් මේ රූපවල ඇත්තේ නෑ ඇහැ හදන්න වෙනම ආහාර, කන හදන්න වෙනම ආහාර, මේ එක එක ආයතනෙට වෙන්නේ ආහාරයක් නැහැ. අපි පොදුවේ ආහාර ගන්නවා. ආහාර ගන්නකොට මේක ඕජාමය ස්වභාවය උපකාර කරගෙන ආයතන ටික හදලා දෙනවා. එතකොට ඒ ආහාරය කියන එක පෙළුවේ පත්තු වෙලා තියෙන ආයතන ටික හදන්න කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය කියනකොට ඒක මේ බස්තාන් කල්පිනුන්නට කියන ටික නෙමෙයි. එතකොට ඕජානීය පැත්තෙන් කතා කරන ස්වභාවයක්. දෙවියෙක්ගේ වගේ කෙනෙකුගේ රූපය ගත්තොත් එයාගේ ස්වභාවයේ කබලින්කාර ආහාරය කෙලින්ම මේ කැබලි වශයෙන් ගන්න ආහාරය හැරෙනකොට එයාට ඕජානීය ස්වභාවයම ගන්න පුළුවන්කම තියෙනවා. අපි ටිකක් දුප්පත් නිසා අපිට තියෙන මැෂින් එක ටිකක් පරණ නිසා අපිට පුළුවන් අපිට එච්චර සල්ලි තිබුණේ ඒක නිසා අපිට ගන්න පුළුවන් මැෂින් එක ටිකක් අඩු මැෂින් එකක්. අපිට රොඩාව ගන්න අවශ්‍යයි අවශ්‍ය නිසා අපිට රොඩුත් දාලා තමයි රොඩ අයින් කරලා රෝජාව ගන්න. මොන දෙවියන්ට ටිකක් මීට වඩා තාක්ෂණයෙන් දියුණුයි ඒ වගේම ඒගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්කම හේතු ටික තිබුණා. ඒක නිසා ඒ අයගේ ස්වභාවයේ ඒකට පුළුවන් ඕජාමය ස්වභාවයෙන් යැපෙන්න අපිට තියෙන වලි වශයෙන් ආහාර දාලා ගන්න ඕජාව වෙන් කරගන්න ඒගොල්ලන්ට අවශ්‍ය නැහැ. එතකොට මේ ලෝකේ රූපේ කියන හැම තැනකම පැවැත්ම තියෙන කබලින්කාර ආහාරය කියන එකේ. අපි කිව්වේ අපි අද කන දෙන ආහාරයක් නිසා මේ කය සකස් වෙලා තියෙනවා. කොටියෙක් හරි ඒ වගේ සතෙක් මේ කයින් කෑල්ලක් කෑල්ලක් කඩාගෙන කෑවොත් එයාගේ කයේ හැදෙන්නේ නැහැ මේ වගේ අතපය රූප හැදෙන්නේ නැහැ. ඒක එයාට කබලින්කාර ආහාරයක් වෙලා එතන ඕජාව සකස් කරලා එතන ආයතන ටිකෙන් සකස් කරගන්න. එතකොට මේ ලෝකේ යම්තාක් අපි රූප ගැන කතා කරනවා නම් මෙතන පැති දෙකක් තියෙනවා. එක පැත්තක් තමයි පෝජාමය ස්වභාවය කියන එක බාහිර භෞතික රූප පැත්තෙන් කතා කරනවා රූප පැත්තට ගිහිල්ලා රූප පැත්තෙන් කතා කරනවා කබලින්කාර ආහාරයෙන් නොමිදුණු රූපයක් නේ හැම රූපයක්ම කබලින්කාර ආහාරයට අයිති කියන තැනකින් ඒ වගේම ආහාර පැත්තෙන් කියනකොට මෙතන ගන්න විශේෂම අර්ථය තමයි ආහාරයේ පත්වෙන්න අපේ ආයතන ටික හදන්න ආයතන ටික පෙරව කවදාවත් රූපේ පැවැත්මක් ගැන කතා කරන්නේ නැහැ ඒක නිසා ඇහැ ඇතිකල්ලි වර්ණ රූපය ගැන කතා කරන්නේ. කන ඇතිකල්ලි ශබ්ද රූපය ගැන කතා කරන්නේ. නාසය ඇතිකල්ලි ගන්ධ රූපය ගැන කතා කරන්නේ. දිව ඇතිකල්ලි රස රූපය ගැන කතා කරන්නේ. කය ඇතිකල්ලි ශබ්ද රූපය ගැන කතා කරන්නේ. එතකොට ඒ ඒ රූප ධර්මතා ටික ඇතිකල්හි තමයි අපි කතා කරන්නේ මේ ආහාර ප්‍රත්‍ය පිළිබඳව ඒ ඒ ආයතන ටික හදන පැත්තෙන්. මොකද අසකනනාසේ දිව ශරීරයේ කියන ටිකෙන් තමයි අපිට රූපේ නියෝජනය කරලා තියෙන්නේ. ওই ටික නැත්නම් අපිට රූපේ නියෝජනය කරන්න වෙන ආයතනයක් නැහැ. ඔය ආයතන ටික හැදුවේ ආහාර පැත්තෙන් නම් කෙන කෙනාට සාපේක්ෂව. ත්‍රිසංගත සතෙක් නම් එතන ආයතන ටික හදන පැත්ත. නිර්විත අපායක සත්‍යයක් නම් එයාගේ ආයතන ටික හදන පැත්ත. මේ හැම ආයතනයක්ම හදලා තියෙන කබලින්කාර ආහාර පැත්තෙන් ඒක නිසා රූපය කියන එකට කියුවා සප්පච්චයන් ප්‍රත්‍ය සහිත වූවා. ප්‍රත්‍ය ධර්මතාව ටික ඇති කල්හි හැමදාම රූපය එතකොට ප්‍රත්‍ය කාරණා දෙකකින් කතා කළා. එකක් තමයි සතර මහා ධාතු සමவாயයෙන් සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා කියන එක. ඒ වගේම ආහාර ප්‍රත්‍යයෙන් රූපය හදලා දෙනවා කියන එක ඊට වැඩි බොහොම ගැඹුරු ගැඹුරින් අපි කතා කරන්නේ ආහාර පැත්තේ කබලින්කාර ආහාර පැත්තේ ඒ කබලින්කාර ආහාර පැත්තෙන් අර්ථ දෙකක් ප්‍රදාගෙන අපි කතා කරනවා කබලින්කාර ආහාරයෙන් නොමිදෙන රූපයක් ලෝකෙ නැහැ ඒක එක පැත්තක් ඒ වගේම හැම වෙලාවකදීම ආයතන ටික හදලා තියෙන ආහාර පැත්තෙන් ආයතන ටික සකස් කරපු නිසා ආයතන ටික ඇතිකල්ලි රූප ගැන කතා කරන්න පුළුවන්කම තියෙන කෙනකෙනාගේ පැත්තෙන් එතකොට ඒකට කියනවා ඒ රූපයත් කබලින්කාර ආහාර පත්‍ය ඇතිකල්හි හදලා තියෙන්නේ කියලා. ඒකට තනි වචනෙන් කියන සබ්බං රූපං සත්පත්‍යං කියලා. එතකොට අද දවසේ අපි කතා කළා සියලුම රූපේ මහේතු අහේතුකම් හේතු විප්‍රයුක්තං සහ සත්පත්‍යං කියන ඔන්නේ කාරණා හතර ඔය හතර දැන් අපේ ජීවිතයේ ආශ්‍රය යෙදෙන මට්ටමක් විදිහට තවත් එක පාඩමක් නොවන විදිහට අපේ ජීවිතයේ යෙදලා තියෙන්න අවශ්‍යයි. එතකොට අභිධර්මයේ ඉගෙනගත්ත තවත් එක පුද්ගලයෙක් ලේකට බිහි වෙලා නෙමෙයි කෙනකෙනාගේ ජීවිතයේ කෙනකෙනාගේ පැත්තෙන් ආශ්‍රය ඇති කරගෙන ඇති කරගත්ත හැටි ආශ්‍රය ධර්මතා ටික දුරු කරගන්න නම් නාම රූප පරිච්ඡේදයක් තුළ කොහොමද ඒක කරගන්නේ කියන මේ දර්ශනය අපිට ඇවිල්ලා තියෙන මේ සංක්ෂිප්ත වශයෙන් මේ කාරණා ටික අපිට මේ විදිහට සාකච්ඡා කිරීම තුළ එහෙනම් අද දවසේදී අපි මේ කතා කරගත්ත සියලු දක්ම සියලු දර්ශනයත් අපි හැමදිනාටම උතුම් වූ නිවන සැනසීම පිණිසම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම හේතු කාරණතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා වගේම මේ සියලු කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරනවා. ඒ වගේම ඉෂ්ඨකාරක මේ තුන්තුන්ට යම් දේව ගණ සමූහයක් වෙනවා. ඒ සියලු අහිතේශාත් මහිෂාත් ඉෂ්ඨකාරක දේව ගණ සමූහයක් මෙතු මනෝදන් මුත්‍රා දෙවියන්ටත් උතුම් නිවන සැනසීම පිණිසෝ මේ කුසලයේ හේතු කාරණතාවක් නෙවෙයි කියලා සාදු කියන්නේ. එවැගේම මේ තුනකින් නම් මේ පරිලෝකීය යඥාතිවරු පිළිබලාපොරොත්තු නම් ඒ සෑම සිල් ඥාතිවරුන්ට මේ තුන අනුමෝදන් වෙත්තා ඥාතීන්ට මාමහ නිවනින් සනසීම පිණිස මේ කුසලය හේතු කාරණතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ මේ හැම දිනකටම මේ සිල් කුසලය මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මා මහ නිවනින් සනසීම පිණිසම හේතු පාරමිතාවක් නෙවෙත්වා කියලා සාකච්ඡා කරනවා